ක්‍රියාකාරී සංවිධානයක් හැටියට යම් යම් උචාවචනයන්ට ගොදුරු වෙනවා අවස්ථානුකූලව සමාජ ප්‍රවාහයට අනුව ඒ ඒ සුලිසුලන් වලට මුහුණ දීමේදී යම් යම් උපාය උපක්‍රම ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේ මා හිතනවා ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව සුදේ සාක්ෂියට එකඟව යම් යම් ප්‍රශ්න මතුවෙන බව ඇත්ත. නමුත් ප්‍රායෝගිකව රට ගැන හිතලා, ඒ වගේම පක්ෂය ගැන හිතලා මේ ගත්ත පියවරයන් සම්බන්ධයෙන් මම ආශිර්වාද කරනවා. මේ සියලු තීරණයන්ට ප්‍රධානතම හේතු සාධකය වන්නේ රට. ඒ තීරණ ගැනීමේදී අපි ප්‍රායෝගිකව හිතලා ශාවචනයන්ට ගොදුරු වෙන තත්ත්වයන් ගැන හිතලා මේ තත්ත්වයන්ට ආශිර්වාද කරනවා.